හොඳයි ශීල දිනාටම තෙරුවන් සරණයි. අද විනාඩි 15ක පමණ සිද්ධ වුණා. ඒකට පොඩි ළමයි ටිකක් ඇවිල්ලා අපි සතිපාසල කරපු නිසායි පමා වුණේ. ඒ නිසා කවුරු සමාව භජනය කරන්න අපි පටන් ගන්නවා සැසිවාරය ලිඛිත ප්‍රශ්න වලින්. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ. මම දැන් මෙතන යයි මෙනෙහි කරන මොහොතේම සසුම් රැල්ල දැනෙන්නට පටන් ගතිමි. මෙම සුසුම් රැල්ල ගොරෝසුත් නැති සියුම් බවත් නොවන මධ්‍යස්ථ ආකාරයෙන් දැනිනි. ටික වේලාවක් මේ ආකාරයෙන් ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටන විට දකුණු නාසයෙන් වැඩිපුර වායු ධාරාවක් ඇතුල් වී පිටවන යන ආකාරයත් වම් නාසයෙන් අඩු වශයෙන් වායු ධාරාවක් ඇතුල් වී පිටවෙන පිටවී යන ආකාරයත් දැකගත හැකි විය. තවදුරටත් මේ ආකාරයේ ආස්වාස ප්‍රස්වාස කෙරෙහි බලා සිටින විට ආස්වාසයක්ගෙන එසනින් ප්‍රස්වාස වී නැවත ආස්වාසයකට පෙර කෙටි හිඩසක් දැකගත හැකි විය. තව දුරටත් මෙසේ සිටන විට ශරීරයේ යට කොටසේ වරහන් ඇතුලේ පිටුපස කොටසේ තදට දැනිනි. මම එදෙස බලා සිටින විට දකුණු දන හිසේ වේදනාවක් දැනිනි. ඉන්පසුව මෙම වේදනාව දෙස බලා සිටීමි. ටික වේලාවකට පසු නැවත හුස්ම දෙස බැලුවෙමි. එවිට පෙර ආකාරයට පෙර සියුම්ව ආස්වාස ප්‍රස්වාස දැනිනි. තවද දැඩි නිදිමතක් ඇතිවිය. මේ ආකාරයට බොහෝ අවස්ථාවල දැඩි නිදිමත බවක් ඇතිවේ. මේ ආකාරයෙන් විනාඩි 40ක පමණ පර්යංකයක් පර්යංකයක යෙදී සිටියෙමි. මාගේ භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ ගෞරවපූර්වක උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා. මේක අර අවසාන ජවනිකාවට හිතේ දුවොත් වේදනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් වේදනාව සමනය වෙලා බලනකොට තිබිච්ච හුස්ම රැල්ල හේම සාන්තව තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ වේදනාවෙන් හුස්මට එච්චර ලොකු බලපෑමක් වෙලා නැහැ. වෙන විදිහකට කියනවා නම් සතියට බලපෑමක් වෙලා නැහැ. ඉතින් ඒක අපි දැක්කොත් මේ වේදනාව සහ හුස්ම කියන දෙක සම්පූර්ණ ප්‍රති ස්වායක්ත ක්‍රියාවලිය දෙක. මේ දෙන්න අතර ගැටුමක් ඇත්තෙම නැහැ. නමුත් අපිට හිත කියන වේදනාව ඇවිල්ලා සතිය ගැටුණා හුස්ම නැති වුණා කියලා. නමුත් බැලුවොත් මේ දෙක සම්පූර්ණ ක්‍රියාවලි දෙකක් හරියට ටීවී ස්ක්‍රීන් එක වැටෙන ඩොට් දෙකක් වගේ. ටීවී ස්ක්‍රීන් එකේ ඩොට් ලක්ෂ ගණනක් තිබුණාට කවදාකවත් ඩොට්ස් එකක් හැප්පෙන්නේ නැහැ. ඒ දෙකක් අතර හැම වෙලාවෙම ඉඩක් තියෙනවා. එක ඩොට් එකක් ගිහලා එතරම් තව ඩොට් එකක් එනවා. පළවෙනි ඩොට් එකේ මුල පැවැත්ම සහ නැතිවීම දෙවෙනි ඩොට් එකේ මුලත් එක පටලවෙන්නේ නැහැ. දෙවෙනි ඩොට් එකේ පැවැත්මත් එක්ක පටලවෙන්නේත් නැහැ. දෙවෙනි ඩොට් එකේ නැතිවීමත් එක්ක පටලවෙන්නේත් නැහැ. ලක්ෂ ගාණක් දොස් සිගුණට මේ මිනිස්සු දෙන්නේ කිටියොත් අඬුනේ. දෙන්නේ කිටියොත් අඬු. මුට්ට වලින් ඇහුවලු මේ එක ගෑනු කෙනෙක් දවසට පැයකට පැදුරු කොල්ලතු පහක් වෙනවා දෙන්නේ කිව්වා කීයද කියලා. එකක්වත් කියන්නේ නැහැ කිව්වා. ඇයි කියලා දෙන්න කතා කරගෙන ඉන්නවා ඒගොල්ලෝ පැදුරු වීල්ල පොඩ් කොල්ලතු වීවිල්ල සිද්ධ වෙන්නේ තනි වුණොත් විතරයි. ওই ඩොට්ස් වල එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ ආනාපානෙත් එක්ක වේදනාව කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා දවසක පුළුවන් වුණොත් මෙහෙම ආනපන තියෙනවා මෙහෙම වේදනාවක් දකින්න. ඒකේ අකර තුනක් තියෙනවා සයිඩ් බයි සයිඩ් වෙන්න පුළුවන්. ආනපනට පිටිපස්සේ වේදනාවක් වෙන්න පුළුවන්. ආනපනට ඉස්සරහා වේදනාවක් වෙන්න පුළුවන්. ඉතින් කාට හරි අපි මේ මේ දෙක ස්වයත්ත ක්‍රියා දෙකක් කියලා බලලා ආනාපානේ තියේදී ඇතුලේ හුස්ම දැක්කොත් අපි කියනවා වේදනාව දැක්කොත් අපි කියනවා ආනාපානේ ළඟ වේදනාව දුර. වේදනාව ළඟ තියේදී වේදනාව ආනාපාන දැක්කොත් කියනවා වේදනාව ළඟ ආනාපානෙ දුර. ඉතින් බුදුජානක අපිට සඳහන් කළා තියෙනවා ආනාපානෙ දුර ළඟ කියලා අවස්ථා දෙකක් තියෙනවා දෙකම දැනගන්නයි කියලා. ඒක දැනගන්න බෑ ආනාපානෙ වෙන එකක් එක්ක පොරට වැටුනේ නැත්තම්. රණ්ඩුවට වැටුනේ නැත්තම්. ඉතින් මේ එකක් හොඳයි එකක් නරකයි කියලා නැද්දකින් උපතන් කියලා බැලුවොත් මේ අපිට මේ දෙක බලන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා වේදනාව ආවට පස්සේ වේදනාවත් එක්ක ආනාපානේ සමව ක්‍රියා කරන ආකාරය දැක ගන්න පුළුවන්. ඒක මීට වැඩි ඉස්සරහ යන එකක්. දෙක වේදනාවක් නැති වෙච්ච ගමන් නිදිමත. ඒ නිසා කොහෙන් හරි ළඟ ඉන්න කෙනෙකුට හරි කියන්න ඕනේ ඇඟිල්ලෙන් හරි යනපන් කියලා. එතකොට නිදිමත එන්නේ නැහැ. ඒ නිසා බුදුන් පඬිස්සංශ කියනවා ඒ වේදනාවක් නැති වෙච්චා නිදිමත එන නිසා සමහරු මේ පොළවේ වැලි ටිකක් දාලා ඒක උඩ වාඩි වෙනවා. මොකද වේදනාව ඒ තරම් සතිය සක්‍රිය කරනවා. නමුත් සාමාන්‍යයෙන් අපි ඒකට වෛර කරන එකයි කරන්නේ. ඉතින් ඒක නිසා මේ හැම දෙයක්ම සම සම ඒතිර දාලා බැලුවොත් ඒකේ මොනවදෝ ධර්මතාවයක් තියෙනවා. අර අපේ හිත තෝරන බේරන ගතිය නිසා, මනින කිරණ ගතිය නිසා, විනිශ්චය කරන ගතිය නිසා, අපේක්ෂා කරන ගතිය නිසා අපිට පටිච්චසමුපාදේ පේන්නේ ඒ සබහ ධර්ම සංසිද්ධිය පේන්නේ අපි අරක වේවා මේක නොවේවා මේක නදකින් මේක ඕනේ කියලා කියනකොට හිත හරි අවුලකට යනවා ඒක වෙන්නේ නැත්තම් ඔය මොන જાතියක වේදිකාවේ නළුව හතර බෙදෙනා නැටුවත් ප්‍රශ්නයක් නැහැ. වේදනක් තියෙන පුළුවන්, සද්දක් තියෙන පුළුවන්, හිතවිලි තියෙන පුළුවන්, ආනපානෙ තියෙන පුළුවන්. මේ අතර එහෙම ගැටුමක් ඇත්තේ නැහැ. ඒව වෙන් වෙන් කරලා ගත්තට පස්සේ පේනවා ඒව එක එක කෘත්‍යය තියෙනවා. වේදනාව නැතන් නිින්දෙන්නේ නැහැ. වේදන නැති වුණොත් නිින්දෙන්නේ තියෙනවා. ආනපානෙ ගොරෝසු වෙලාට නිින්දෙන්නේ නැහැ. ආනපානෙ සිවුම් වෙනකොට එනවා. ඉතින් අපිට ඉස්සරහට දැනගන්න පුළුවන් වෙනවා ආනපන සිවුම් ගේනහට දැන් මේ යන්න හදන්නේ නින්දර තමයි කියලා. අවදිින් යන්න පුළුවන්. අන්නේ මේ පුංචි කරුණු ඔය භාවනාවට එකතු කරගත්තොත් අයියේ අද වෙච්ච අත්දැකීම් හෙටට ඉදිරි ගමනක් සියුම් කරුණුවට යොමු කරවීමක් වෙනවා මම හිතන එක ප්‍රමාණවත් කියලා උපදේශයක් වශයෙන් අවසරයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාවට ලනුපැදුරේ එකපසක සිටගෙන ලනුපැදුරේ අනික් කෙළවරතෙක් සිහියෙන් යෑමට සිතා ගනිමින් සක්මන ආරම්භ කරමි. එවිට කකුල ලනුපෙදුරේ වදින ආකාරය මට මම දැනගතිමි. ඒ ගොරෝසු බවත් මට හැඟුණි. ඒත් සමගම දෙපසින් සක්මන් කරන අය අය පෙනුනද මාගේ සක්මනට බාධාවක් නොකරගත්තේ නැවත නැවත කකුල් දෙකට සිහිය ගැනීමෙනි. යටිපතුලේ විලුඹ ප්‍රදේශයෙන් පටන්ගෙන ඇඟිලි දක්වා ලනුපැදුරේ ගොරෝසුව දැනිනි. මේ ආකාරයට ටික වේලාවක් සක්මන් කරන විට ටයිල් පොළොවට වැටුණු ලයිට් එළිය වරහන් ඇතුළේ ලනුපැදුර දෙපස තිබූ ලයිට් සඳහා සිත ගියත් නැවතත් යටිපතුලේ ස්පර්ශයට සිහිය තැබුවෙමි. මේ ආකාරයට විනාඩි 30ක් පමණ යන විට එක් කකුලක් තබා අනෙක් කකුල ගන්නා බවත් පමණක් වැටහෙන් වැටහුණි. මෙම දැනීම සමග ඒකාකාරී බවක්ද දැනිනි. නමුත් තවදුරටත් ඒසේ තිබියදී මම සක්මන් කළෙමි. මේ ආකාරයට විනාඩි 10ක් 15ක් පමණ සක්මන් කරමි. මේ වන විට ශරීරයේ අනෙකුත් ස්ථාන කෙරෙහි අවධානයක් නොතිබුණි. මේ ආකාරයෙන් පැයකට ආසන්න කාලයක් සක්මන් කර තිබිනි. මේ සක්මන මම මෙම සක්මන කෙරෙහි වැඩි කැමැත්තක් දක්වමි. මාගේ භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ ගෞරවපූර්වක උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා. මේ පුරාවට හොඳට සතිය තිබිලා තියෙනවා. අර මුලින් සූදානම් වෙලා ගිය නිසා දෙපැත්තේ කවුරු හරි හිටියත් ලයිට් එළි වෙනවත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙලා ගියා නම් කිසිම බාධාවක් නොවෙන්න ඕන කියලා එහෙනම් බාධා වෙනවා. මේ බාධා වෙන්න පුළුවන් කියලා බලාගෙන ගියා නම් මොකුත් වෙන්නේ නැහැ. ඒ අතරමැද අපිට මේ යම් වෙලාවක මේක බලාගෙන ඉන්න සක්මනේ විනස් වීම දැක ගන්න පුළුවන් නම් මුලදී ඒක බොහොම ප්‍රියයි. ටික වෙලා කරනකොට ඒකාකාරී වෙනවා. මුලදී ඒක සමානට හොඳට ගොරෝසුවට විස්තර සහිතව පේනවා. අන්තිම වෙනකොට ඒකේ සමස්තයක් වශයෙන් පේනවා මිසක පේන්නේ අන්නේ වෙනස තමයි විපස්සනාවේ ආරම්භක තැන. එහෙම නැත්නම් අනිත්‍ය දකින්නයි කියලා කියන්නේ ඒකයි. ඉතින් සමහර යෝගාවචරයේ වෙනස දැකීමට ද්වේෂ කරනවා. මට ඒක විදියටම පේන්න ඕනේ කියලා. ඉතින් එතකොට වෙනස්කම යාට කරදරයක් වෙනවා. නමුත් මේ මම එහා කෙලවට යනකම මම සත්‍යමත් වෙනවා කියලා ගියා වගේ ඕන වෙනසක් වුණාට මම කඩාගන්නේ ඒ කියන්නේ වෙනස කියලා කියන්නේ වෙන අරමුණකට ගියත් කඩාගන්නේ ආන මේ වම් දකුණම වෙනස් වුණාට ගණන් ගන්නෑ කියලා ගියොත් ඒක තමයි විවෘත මනස කියලා කියන්නේ. එතකොට යාට එන හැම දෙයකදීම හප්ප ගන්න නැතුව නැව පෙරලා ගන්න නැතුව යන්න පුළුවන් ගතියක් වෙනවා. ඒ නිසා මේ බලාගෙන ඉන්න අරමුණ ක්‍රමානුකූලව එnde එnde වෙනස් වීමකට ලක් වෙනවා. අන්නේ වෙනස් වීම මට කරන ඉඟියක්වත් කෙනේකමක්වත් අරියාදුවක්වත් නෙවෙයි. ඒක තමයි බුදුහාමරණ පෙන්වන්න ඕනේ. ඒ නිසා අනිත් දවසේ යනකොට ඒ වෙනස් වීමට සාදර වෙලා යන්න වෙනස් වීමට සාදර වෙලා යන හිතට කවදාකවත් පශ්චාත්තාවයක් එන්නේ බලාපොරොත්තුෙන් ගියොත් විතරයි පශ්චාත්තාප වෙන්නේ. මේ කාර්යව තියෙනවනේ මෙච්චර වෙලා තියෙනවනේ කිව්වොත් පශ්චාත්තාප වෙනවා. අන්නේ වෙන්නේ නැතු මේකට බලහන යන්න පටන් අරගත්තොත් මේ ඇවිදිනකොට විතරක් නෙවෙයි හුස්ම ගන්න එක වේවා. බත් පිටක් පිටක් කනකොට බත් පිටට මොකද වෙන්නේ කියලා බලන්න. නාගෙන යනකොට විනාඩිය දෙක තුන යනකොට නාන එකට මොකද වෙන්නේ කියලා බලන්න. දත් මැදගෙන මැදගෙන යනකොට ඇති වෙන බලන්න. හැම එකකම ඕනම ක්‍රියාවලියක පටන් ගන්නකොට තියෙන සෙනෙහස නැහැ ටික වෙලාවක් යනකොට. එන්නේ එන්නේ එන්නේ එක එල පාට වෙනවා. එපා වෙන පාට එනවා. අන්න ඒතියෙදි කරන්න පුළුවන් නම් ඒ තියෙද්දි කරන්න පුළුවන් නම් වෙනස හරහා දුක්ඛ සත්‍ය කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ වෙනස හරහා තමයි දුක්ඛ සත්‍ය මතුවේ. ඒ දුක්ඛ සත්‍ය මතුවෙන ක්‍රමේ තමයි ඒකාකාරීකම. නීරස ගතිය, කම්මැලිකම, එපා වෙන ගතිය, අසරණ ගතිය, කොංගෙච්ච කොටුවෙච්ච වගේ ගතිය. ඉතින් ඒකට සද්දා හුඟක් ඕනේ. යනකොටම සද්දාව අරගෙන යන්න, සීලය අරගෙන යන්න, සතිය අරගෙන යන්න මොනවා වුණත් මේ වෙනස් වීමට මම නතර කරන්නේ එතකොට මේ දුක එක එක ආකාර වලින් මුණ දානවා. මුණ දානකොට අලුත් අරමුණකට යන්න එපා. ගියොත් අපි දුක අවබෝධ කරගන්න වෙන දුක මඟ ඇරලා වෙන තැනකට යන්න හදනවා. ඒ නිසා මේ වෙනස් වීම තීදී කෙරුවා කියලා ලියලම තිනවා. ඒක තමයි ධෛර්ය කරගන්න ඕනේ. ඒ වෙනස් වීමත් අපේක්ෂා කරගෙන යන්න අරමුණ වෙනස් වෙනවා වගේම එක අරමුණේ ටිකක් වෙලා ඉනකොට ඒක ඒකාකාරී වෙන එක මගේ දෝෂයක් අ සතියේ දෝෂයක් අත් එක ස්වභාවයි. එන්නේ ස්වභාව තමයි බුදුහාමරණ පෙන්වන්න ඕන. ඉතින් අන්නේ ජීවිතය දිකට යන්න හිත හදාගෙන යන්න කියලා කියන්න පුළුවන්. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව අද උදෑසන දෙවන පර්යංක භාවනාව සඳහා සුදුසු ආසනයක් තෝරා ඉඳගෙන මම දැන් මෙතන යයි මෙනෙහි කරමින් මාගේ ශරීරයේ දෙස දෙතුන් වරක් හොඳින් බලන විට හුස්ම ඉහළ පහළට යන ආකාරය දැකගත හැකි විය. මාගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලීමයි. ඉහළට එන හුස්ම ආස්වාසය ලෙසත් පහළට යන හුස්ම ප්‍රස්වාසය ලෙසත් මෙනෙහි කළෙමි. වරහන් ඇතුලේ පපුව දිගේ බටයක් මැදින් යම් දෙයක් ඇතිල්ලීගෙන ඉහළට පහළට යන ආකාරයට හුස්ම ඉහළට එන විට මස් පිඩුවල තදවීමක් හා හුස්ම පහළට යන විට සැහැල්ලුවක් දැකගත හැකි විය. මුලදී වේගයෙන් ඉහළ පහළ ගිය හුස්ම රැලි විනාඩි 5ක් පමණ යන විට බොහෝම හිමින් ඉහළ පහළ යන අයුරු හොඳින් දැකගත හැකි විය. මෙසේ විනාඩි 5ක් හෝ 10ක් ඉන්න ඇතයි සිතමි. බොහෝම හොඳින් හුස්ම දැනුණු අතර හෘද ස්පන්දනය හද ගැස්ම වරහන් ඇතුලේ වේගයෙන් දැනෙන්නට විය. මේ වනතුරු සිතිවිලි වලින් හෝ ශබ්ද වලින් බාධා නොවිය. හෘද ස්පන්දනය හා හුස්ම රැලි කරදරයකින් තොරව හොඳින් බලාගන්නට හැකි විය. ඉහළ පහළ ගිය හුස්ම හා හෘද ස්පන්දනය හෙමින් හෙමින් අඩු වෙලා හුස්ම දැනෙන්නේම නැතිව ගියාක් මෙන් ඩක් ඩක් යන හඬ හෙමින් දැනුණු නිසා ඒ දෙස හොඳින් බලා සිටියද එයද ටික වේලාවකින් නැතුව ගිය අයුරු හොඳින් බලාගත හැකි වුණා. තද මතක් නිදි මතක් නිදි මතක් හෝ ඊට ආසන්න කම්මැලිකමක් දැනිනි. නිින්ද නොගිය බවද දනිමි. එක්වරම මහා ශබ්දයක් නිසා අවදි වුණා වාගේ දැනිනි. ඒ වන විට පර්යංක භාවනාවට වාඩි වී විනාඩි 30ක් විතර ඇතැයි සිතමි. කකුලේ වේදනාවක් දැනුන නිසා වේදනාව දෙස බලා සිටින විට වේදනාව වැඩි වෙන බව හොඳින් බලා බලා සිටියෙමි. කකුලේ වේදනාව වැඩි වනවත් සමගම නැවතත් හුස්ම රැලි පෙනෙන්නට විය. එයද පෙර ලෙසම හුස්ම නැති විය. අද දවසේ පර්යංක කාලය තුල මෙය දෙතුන් වරක් සිදුවිය. නිදිමතක් නොමැත. අවසානයේදී මහා කම්මැලිකමක් ඇතිවිය. මෙසේ අද උදෑසන පර්යංක භාවනාව පැය එකහමාරකට වැඩි කාලයක් කළෙමි. ඉරියව්ව මාරු නොකළෙමි. පෙර දින දෙකට වඩා සතුටක් ඇත. මාගේ භාවනාව දිගටම කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පාද නමස්කාර කොට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. උතුම් ධර්මාභෝධය වහවහා උතුම් ධර්මය වහවහ අවබෝධ වේවා. මේකේ චක්‍ර දෙක විස්තර සඳහන් වෙනවා. පළවෙනි සැරේ හුස්ම නතර වෙච්ච හැටි ඊට පස්සේ වෙන දෙයක් ඇවිල්ලා ආය කැළඹිච්ච හැටි ඊට පස්සේ ආයත් හුස්ම බලනකොට ආය නතර වෙනවා. මෙන්න මේ වගේ චක්‍ර 20ක් 30ක් එක පරියන්කයක සිද්ධ වෙන අයුරුවක් කල්පනා කරන්න. එතකොට අපි ඔය කැළඹුණයි කියලා, ඇවිස්සුණයි කියලා හිත නරක කරගන්නෙත් නැහැ, තැම්පත් වුණා කියලා සතුටු වෙන්නෙත් නැහැ. මොකද තැම්පත් වුණොත් අනිවාර්යයෙන්ම ඇවිසෙනවා. ඇවිස්සුනොත් අනිවාර්යයෙන්ම සතුටු වෙනවා කලබල කරන්න තු හිටියොත්. ඉතින් මේජර් මේ චක්‍ර රාශියක් කරගෙන පටන් ගත්තට පස්සේ අන්තිමට පේනවා මේකට මමවත් මගේ මාන්නෙවත් මගේ තෘෂ්ණාවත් අවශ්‍ය නැහැ. මේ මොකද්ද ස්වයන්සිද්ධ චක්‍රයක් තියෙන්නේ. එතකොට මම නැති වුණාට මේ චක්‍ර කරකවෙනවා. අන්නේ චක්‍ර කරකවෙනකොට මම නැත්තම් ඒකට පටිච්චසමුපාදය කියනවා. මම අත දැම්මොත් පටිච්චසමුපාදයක් වෙන්නේ නැහැ. එතකොට තණ්හා මාන දිට්ඨිය වලින් ප්‍රපංච වලින් පටලැවෙනවා. ඉතින් මේකට වෙන්න ඇරලා ලෙස බලා සිටීමට අපි භාවනා ලෝකේ අපි හදලා තියෙන වචන ඕටෝ පයිලට් එකෙන් දාලා යන්න හදනවා. එnde ende ende ende උස්සෙන මේ විස්සෙන සහ tempat වෙන ස්වභාවයේ උච්චාවච භාවය අඩු වෙනවා. එහෙම නැත්නම් වේව් එකේ ඇම්ප්ලිටියුඩ් එක අඩු වෙන්න පටන් ගන්නවා. එnde ende අවිසෙන ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙලා ගිහලා අර පළවෙනි සැරේ ආනපනතන්ටවත් වුණා වගේ නෙවෙයි. සමස්තෙම තැම්පත් වෙන්න පටන් ගන්නවා. හරියට මේ ගොඩබිම තියෙන රැලි වලට වැඩිය සිටිජේ තියෙන රැලි තිබුණට උඩ රඟිනව අඩුයි. තුනී වතුරේ තමයි රැලි ගොඩක් කැඩෙන්නේ. රැලි බිඳෙන්නේ. එන්නේ එන්නේ එන්නේ රැලි තියෙනවා. එහාට යනකොට ඒ රැලි අච්චරම උඩ පනින්නේ නැහැ. ඒක නැත්තම් බිඳෙන රැලි නෙවෙයි. අන්න එතෙන් ගියාට පස්සේ වෙනවා මේට වැඩිය එන්න ලොකු ප්‍රොෆවුන්ඩිටි එකක් තියෙනවා. ඒකට යන්න ඉවසන් නැතිකම තියෙන්නේ අපේ. එහෙම නැත්නම් අපි නැගිටිනවා කල්ැතුව. නමුත් වාසියක් තියෙනවා දිගින් දිගට යනකොට ඔය පළවෙනි tempatuට ගන්න වෙලාව අඩු වෙනවා. පුරුදු තැනම පුරුදු විදියට භාවනා කරනවා නම් එතකොට අපිට වෙනවා නැවත නැවත එන චක්‍ර ගන්න වැඩි වෙලා නැවත ගන්න චක්‍ර වැඩි වෙලා දැන් දේශ බලාගෙන ඉන්න පුළුවන් හරියට හැතපෙන බතක් දිහා බලාගෙන කුස්සියම්ම කෙනෙක් වගේ. බයව හැතපෙනවා. ඒක ගින්දර ඇදලා ඔහේ තියෙන අනිත් කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු කුඩු ගාලා tempat වේ tempat වේ යනවා. ඉතින් එතකොට අර ඇගිටි හාල් තිබුණා නම් මැද තැම්බිච්ච යට තිබුණා නම් ওই වෙලාවේ තමයි තැම්බෙන්නේ. මේකට කියන්නේ අපි හැතපෙනවයි කිය. හැතපෙනකොට 100ට 100ක්ම සොයන සිද්ධ ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් ඒකට මේ ලෑස්ති වෙන වෙලාව. ඉතින් එහෙම වෙන්න ගියාට පස්සේ පේනවා අපි ඇත්තටම භාවනා ප්‍රතිඵල ලබන්නේ ඔන්න ඕටෝ පයිලට් එකෙන් දාන්න පුරුදු වුණාට පස්සේ තමයි. එතකන් දඟලනවා. එතකන් රෙජිමෙන්ටේෂන්. එතකන් පොරකනවා. පොරකාල පොරකාල පොරකාල ඒක අර හැතපෙන මට්ටමට ගියාට පස්සේ පේනවා මේ ස්වභාවයට ඉඩ දීලා බලා සිටීමට බුද්ධඝමේ මේ චීන version එක කියන්නේ ටාවිසම් කියලා. ටාවිසම් කියලා කියන්නේ ස්වභාවයට මුසු වෙනවා. ඇඟිලි ගහන්නෙම නැති වෙන්න විනිශ්චය කරනවා යනාතේ යnderන. පෞල් ජීවිත 100 100ක්ම සාර්ථක වෙනවා. මම මේ බැඳලා නැතුව කියන්නේ. ඕගොල්ලන්ගේ මේ ඇඟිලි ගැහිම් නැත්තම් ওই දරුවා හරිය ෂෝ. මහය උන් ඔලු නරක් කරන ඒ තාලෙට පොඩි උන් ඔලු නරක් කරන. ඉතින් පොඩි උන්ගේ කොණ්ඩේ විතර නෙමෙයි මොලේත් ක්‍රේල් වෙනවා. ලොකු මිනිස්සු කරන වැඩට. පොඩි කාලේ නම් ටිකක් ගයිඩ් එකක් දෙන්න ඕනේ හැඳින ගහදන කොල්ලයි ගහන්න නැතුව හදන වයිදින ගහන හොද්දයි ගහන්න නැතුව හදන කොල්ලයි හොඳ නැහැ කියලා කියනවා. ලොකු නඩුවසි උණ්ඩ වැඩ කරගන්න දෙන්නව හොඳයි. භාවනාවට මුලදි මුලදි පොඩක් ට්‍රැක් එකට දාලා දෙන්න. ට්‍රැක් එක දාන පස්සේ ආ දන්නවා අපේ හිතේ කිසිම එකෙකුට එක එකට භාවනා උගන්වන්න ඕනේ නැහැ. භාවනාව තමයි අපේ ජීවිතේ හැටි. මේ කුණු හරප උගන්වලා උගන්වලා දැන් අර භාවනාව කියන එක අපිට මොකද ඇබ්නෝමල් වෙලා. හිතේ ප්‍රകൃතිය ඩිෆෝල්ට් එක තමයි භාවනාව. ඒකට කරන්න තියෙන්නේ මොකද්ද? නිකං හිටපල්ලා. සුම්මයිරේ. ඒක තමයි බැරි. භාවනා කියලත් අටමං. භාවනා කරන්න ගියලත් කොයිස එකක් වුණේනවා. භාවනා කරන්න ගියලා කොන්ද ගාව මොකද තටමන මොන්න දවුලක්වත් කරන්න බෑ. යන හතේ යන්න අරින්න දන්නේ ඉතින් කොච්චර කල්යයිද මේ භාවනා කරනට වැඩිය හරි වටන භාවනා වෙන්න අරින කියන එක මේ විචි දවසට මේ දැන් මෙතන ඉන්න කට්ටිය හිතාගෙන දැන් හෙට උදේ අපි වෙලාවට නැගින්න නැත්නම් කුකුළු අඬලන එකක් නැහැ. ඉර පායන එකක් නැහැ. අපි ඉන්න ඕනේ මේ ගම කරවන්න මේ සූර්ය උදා වෙන්න පිස්සු උබල මැසි ඇල්ල හිත උදේ කොහොමදත් ඉර පායන. ඔය කෙරුමලා කවුරු නැති වුණත් ඔය ලෝකෙ ඔහොමමයි. වෙලාට කුකුළු අඬලනවා. වෙන්න තියෙන දේ වෙනවා. අපිට වෙලා තියෙන්නේ ඒක කවදාකවත් වෙන්න දෙන්නේ නැටි වෙන්න බලාගෙන ඉන්න බැරි කම. දැන් මම කියන්නේ පැහැදිලිව මම දන්නවා මේ වෙලාවේ නිස්සාරණනේ টොප් එකට තියෙනවා. මොකද මන්නේ මං හිටියානම් ඇඟිලි ගන්න. අර කරපම දැන් මම දන්නවා ෂුවර් යනකොට ස්තුති කරනවා මට. ඇයි සුවන්සේ දවස් 6න් ආවේ 8න් ආවනම් හොඳයි. මේ රිට්‍රීට් එක දවස් 10 කෙරුවා නම් ඔකට ගෙවල් වල ඉන්න කට්ටිය බොහොම සතුටු වෙනවා. ඇයි මේ හොල්මන් ගිහිල්ලා ඇඟිලි ගහන්නේ? අනේ කරුණා කරලා භාවනාවට යන්න අරින්න අපා. ලස්සනට යනවා. කිසි එකේ මොකාවත් ඔකට කහ දාන්නවක්වත් උම්බලකට දාන්නවක්වත් මේ ටෙම්පරා මොන වගුලක්වත් තෝන්නේ මේක තමයි ස්වභාවය. අපි ස්වභාවයට මුසු වෙන්න ඉගෙන ගනිමු. එතකොට අනිත් දවසේ ලියාවි මගේ චක්‍ර දෙකක් නෙවෙයි, තුනක් නෙවෙයි, හතරක් නෙවෙයි, පහක් නෙවෙයි. දිගට යන්න ආරෙන්න. පුදුම ලස්සනක් තියෙන්නේ. ඒ චක්‍රාතින් අපි ඔක්කොම සමානයි. ඒ නිසා මේකට ස්වයන්සිද්ධව මේකට කස කැවිලා යන්න ඉඩටින්ද කියන එක තමයි කියන්නේ. තෙරුවන් සරණයි. අවසරයි ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මම සුදුසු අසුනක හිඳගතිමි. පසුව මගේ මුළු කය දෙස බලන්ට හැරියෙමි. කයෙන්ද මනසින්ද සංඥාවෙන්ද වන ක්‍රියාකාරයෙන් දෙස එකින් එක බැලුවෙමි. විටක වේදනාව වැඩි වී පසුව විසිරී යන අයුරු හොඳින් දැනේ. මෙලෙස සිදුවන දෑ බලන්ට හැර හුස්ම රැල්ල දෙස සිත යොමු සිතගෙන හුස්ම රැල්ල බැලුවෙමි. ආස්වාස ප්‍රස්වාස ලෙසට උඩුකය එසවෙන එසවෙන ආශ්වාසයත් නාසයේ රස්නෙන් වදින ප්‍රශ්වාසයේ දෙසත් මම බැලුවෙමි. මෙසේ විනාඩි 25ක් 20ක් 25ක් වැනි කාලයක් බැලුවෙමි. ඉන්පසුව මට කිසි දෙයක් දැනුනේ නැත. පසුව මේ මම ඇස්සර ඇස් විවර කර බැලුවෙමි. නින්දවත් ගියාදෝ කියා ලැජ්ජාවක් ඇතිවිය. ඔය කියන්නේ අර මොනවාක්වත් නොදැනීම අකරතැබ්බයක් විදිහට තමයි අපි සලකන්නේ. මොනවාක් නොදැනීම සතිය කැඩීමක් විදිහට. මොනවාක් නොදැනීම සමාධිය කැඩීමක් විදිහට. මොනවාක් නොදැනීම පශ්චාත්තාවයක් විදිහට. ඒ මොකද අර දන්න දේ මතින් තොරන් ගහලා පුරුදු වෙලා පුරුදු වෙලා මේ රූප මත තමයි අපේ සෙල්ලම තියෙන්නේ. රූප තමයි දැනෙන දේ. භෞතික විද්‍යාවත් පටන් ගත්තේ ඔහොම තමයි. නමුත් කරගෙන යනකොට තීරුම් අරගත්ත සමස්තයෙන් 104ක්වත් අල්ලන්න පුළුවන් දේවල් නැහැ. 96ක්ම තියෙන්නේ නොදැනෙන දේ කියලා. ඒකට ඩාර්ක් මැටර්, ඩාර්ක් එනර්ජි කියලා දැම්මට පස්සේ දැන් භෞතික විද්‍යාවත් සදා සොත්ති අසරණයි. දන්න හරිය බොහොම ඩිංගිත්තයි. නමුත් ඒකනේ තරංග අහගෙන ඉන්නේ අපි මේ තණ්හා කරන්නේ, මාන කරන්නේ, දිත්‍ති කරන්නේ, පටලවා ගන්න ඔය දන්න ටිකේ. නොදන්න ශේෂයට ගියාට පස්සේ මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ඔය මම ළඟට ආව හොඳ කෙලිකාරයෙක් ලංකාවේ ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මල හොල්මනක් මට තියෙන්නේ. අත ගැහුවා 100%ක්ම හරි. ආයෙ දෙකක් නැහැ. ළඟ ඉන්න හැම කෙනෙකුම පුදුම බයෙන් වැඩ කරනවා මම මෙච්චර ව්‍යාපාර කරන හැම එකම සාර්ථකයි හැබැයි මට මොකද්ද හුනියමක් මොකද්ද නැස්චාත්‍යයක් තේරෙනවා කියන්නේ මං කෝ ඔබ දන්න පැත්තේ ලොක්කා වුණාට නොදන්න පැත්තේ තව ඉපදිලාවත් නැහැ ඒ එහෙම කියන්නේ මං කොඹ දන්නේ මේ ලෝකයක් තියෙන නොදන්න දෙයක් උඹලා මේ දන්නේ කියන්නේ රජ වෙන්න හදන්නේ ඒකේ නෙමෙයි උරුට්ටුව තියෙන්නේ නොදන්න එකට කියොත් තේරෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ මං කොඹට තේරෙන්නේ නැතුව මට තේරෙනවා බලපන් හුස්ම ඉවර වෙන තැනකන් ගිහිල්ලා නොදන්න තැන උඹට යන්න බැරිද කියලා. අඩේ. දෙකයි. එක නොදන්න දැනගන්න. දෙක හුස්ම ගේනකම් බලන්න ඕන. තවත් ටිකක් කරලා මොකද තවත් පොයින්ට් එකක් ඇල්ලුවා. සුමාන දෙකට පස්සේ ඇවිල්ලා කිව්වා ස්වාංශ පොයින්ට් සුනම ඇල්ලුවා. මට පුළුවන්. දැන් තමයි මම මෙච්චරයි වයස. දැන් තමයි මේ නොදන්න දෙයක් තියෙනවා කියලා දන්නේ. මෙතෙක් කල් තිබුණ එකට බයයි. ඒකට තමයි අපි පිරිත් නූල් ගැට ගහන්නේ. ඇප නූල් දාන්නේ. පඳුරුවස් කරන්නේ. ඉතින් කොහේ නිවන් යන්නද? මධ්‍යම ප්‍රතිපදාව තියෙන. එතන අපි නොදන්න දේ යනකොට තනිකන් දෝෂෙට කියලා පිරිත් කියනවා. එහෙම නැත්නම් අප නූල් ගැට ගන්නවා. එහෙම නැත්නම් සතයක් කරන දෙහි කැල්ල කුලලා දෙදි කැල්ලක් ගැට ගහලා කියලා බෝ ගහක් ගැට ගහනවා. අනේ මෙහෙම දෙයක් නම් වනේ වන සිව්පාවිටවත් වෙන්න එපා. මොනවත් නැතුව කියපා. ඉතින් බුදුහාමුදුරු කියපු දේ වලිගෙවක් දැකලා තියෙනවා. වලිගෙවක් දැකලා තියෙනවා මේ දන්න දේ තියෙන දේ රණ්ඩු කරන්න හදනවා අසුචියට දඟලන අසුචි පණුව වගේ. මේ නොදන්න තැන තමයි ගේම තියෙන්නේ. ඉතින් එතෙන්ට යනකොට ඒක මේ භාවනාවේ දියුණුවක් ඒකයි ආධ්‍යාත්මය කියන්නේ ඒක තමයි අපේ හිතේ අහුවෙච්ච නැති පැත්ත කියලා තේරුම් කරලා දෙන්න කොච්චර අමාරුද කියලා හිතන්නේ. මොකද ඒ තරම් මේ දන්න ලෝකේ රජ වෙන්නයි වන් අප්මන්ෂිප් එකක් දාගන්න නටණ්ඩයි අරයට වැඩිය මෙයා පෙන්වන්නයි හදන්නේ. ඉතින් බුදුජානසේ බුදුජානසේ ඇත්තම බුදුජානසේ තමයි සඳහන් කරලා තියෙන්නේ. අසුචි වැඩිච්ච පණුවා අසුචි කැල්ලක් හම්බෙච්චාම ඒක අරගෙන පීනනවලු අරයට හම්බුන්නේ නැහැ මට විතරයි හම්බුනේ. ලොකු කැල්ලක් හම්බෙච්ච ගමන් ලොකුවට කෑ ගහනවා. මේ කාම ලෝකේ හම්බ කරන තේරම අසුචි පණියකට හම්බෙච්චි අසුචි පිටක් වගේ. ගොම කුරුමිනියකට හම්බෙච්ච ගොම්බෙට්ටක් වගේ. පුක උඩ තියාන තල්ලු කරන යනවා දැකලා තියෙනවද? ගොම කුරුමිනියෝ ඒ නිසන් වනේ ඉන්න හරියට ඉන්නවා. වඳුරෙක් හරි ඉලෙක් හරි කක්ක කරපුවා එතනීම මතුවෙනවා. ਉਹ කොහෙන් වතුවෙනවද දන්නේ නැහැ. ඇවිල්ලා ඒක රෝල් කරගෙන ඌට වෙන රාජ්‍යයක් නැහැ. අර ගොම්බෙට්ට විතර. ඉතින් අපිත් ওই ගොම්බෙට්ට පිටිපස්ස තමයි නටන්නේ. කවදාක ගෙවෙන තැන පොඩ්ඩක් බලන්න. ක්ෂය වෙන තැන බලන්න කොච්චර ශ්‍රද්ධාව වුණාද කියලා බලන්න. කොච්චරක් සීලයක් ඕනද කියලා බලන්න. කොච්චරක් සතියක් ඕනද කියලා බලන්න. ওই තුනම තිබ්බත් ලෑස්තිලා ගියේ නැත්තම් බෑ. ලෑස්තිලා ගියේ නැත්තම් පිරිත් නූල් ගැට ගන්නවා. රාජ්‍ය නායකයන්ගේ හමුදා ලොක්කන්ගේම අතේ කඹ පිරිත් නූල් ගැට ගහලා. කඹ ගැට ගන්න තරම් පිරිත් නූල්. ඉතින් උන් අපිට කොහෙද අරසාවක් දෙන්නේ? උන් බයිනේ ඉන්නේ. මෙහෙනම් තව කමන්නේ සායිබ බලඟට යන්නේ. හැම ලොක්කෙක්ම ගිහිල්ලා වරන් ගන්න සායි බබාගේ අර මෙහෙත් බුදු පිළිමයත් යන බුදුහාමර පොඩ්ඩක් යහන ඉඳගම වඳිනවා මුන් තමයි මේ අපි පාලනය කරන්න අපිට රාජ්‍ය නායකත්වය දෙන්න රාජ්‍ය අරසා දෙන්න හදන්නේ මේ නිකම් මොනවා කන්න නැත්තන් යනකොට වෙවුලනවා ඒක නිසා ඔන්නේ ඒ නොදැන්න තැනට යෑම නින්දක්වත් අකරතැබ්බැක්වත් සති නැතිවීම සමාධි නැතිවීමක්වත් නෙවෙයි මට පුළුවන් නම් මරණ මොහොතේ ඉඳ ඉස්සලා අන්න ඔතෙන්ද යන්න යන්න ගිහිල්ලා ඒක අපි හැබෑනි වහන කරන්න. අපි සෙකන්ඩ් නේචර් එක කරගන්න. කරලා බලන්න මේකේ පුළුවන් තරම් වෙලා ඉන්න. ඒකට බුදු ජානන්සේ දාපු නම් තමයි හුදකලාව. සාමි සතුට විශ්‍රාමයේ විවේකී. අපි දැන් කරන දෙයට කියන්නේ කඹරනවා කිය. මොකද්ද එකක් අල්ලන කඹරනවා. ඉතින් අපිට විශ්‍රාමයේ විවේකයේ පේන්නේ නිකන් මේ රස්සාවෙන් අස්කිරුවා වගේ. කොන් කරා වගේ රහෙන් එළු ගැවුවා වගේ ඉතින් අපි හැම වෙලාවෙම කවුරු හරි මත යැපීමක් තියෙනවා අර හුදකලාට සතුටු වෙච්ච මනුස්සයාට මොන්නම දෙයක් આવත් කරදරයක් වාදයකට පැටලෙන්නේ ඕන කෙනෙක් આવොත් උඹට කැවුත් ඕන නම් කැවුත් දෙන්නම් වාදෙට නම් එන්නේ නැහැ එනම් ඵලයක් කියලා තමන්ගේ විවේකයට යන ඒ මනුස්සයා මාරයට පේන්නේ නැතු යන කෙනෙක් කියලා බුදුහාමුදුරු කියනවා ඒ විවේකයේ ප්‍රිය කරන කෙනා නොදන්න දේ ප්‍රිය කරන එක ශුන්‍යතා ශුන්‍යතෝ ලෝකං අවෙක්කස්සු මච්චු රාජාන පස්සේ යාට මහරයට එයාට එයා මහරයට පේන්නේ නැතු යනවා. ඊට පස්සේ මාර රාජ්‍යයෙන් අයින් වෙනවා. මාරේ අල්ලන්නේ පේන කට්ටිය තමයි. රණ්ඩු වෙන කට්ටිය තමයි. ඒක නිසා පුළුවන් තරම් ෂේප් එකේ මහරයට කකුල් මාට්ටුවක් දාලා පයින් එකයි තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස. ඒ ලිපියම සක්මන් භාවනාව ගැන සුදුසු ස්ථානයක් සොයාගෙන මම සිටින තැනද අවසානයේද හොඳින් බලා සිට ගතිමි. පසුව මගේ බෙල්ල දෙසක් දෙපා තියෙන අයුරුත් බැලුවෙමි. පසුව වම දකුණ ලෙස පය එසවන විට වම් කකුල තබන විට මුළු ශරීරයේ බර එම වම් පාදයට දැනිනි. එලෙසම දකුණටද දැනිනි. එම බර නිසාවෙන් පාදයේ පතුලට බරද තද ගතියද හොඳින් දැනේ. පාදයේ තබන විට ගන්නා විට උකුල පෙදෙසෙත් මෙම තද වෙන ලිහිල් වෙන බව හොඳින් මට දැනේ. එලෙස මම සක්මන් සක්මන විනාඩි 30ක් 35ක් වැනි කාලයක් ගත කරමි. තද වේදනාවක් උරහිස් වලින් දැනේ. දැනෙන්නට විය. එහෙත් මම පර්යංකයට වඩා සක්මනට ප්‍රිය බවක් දැනේ. එය යම් බාධාවක් වේද පර්යංකයට. මෙලෙස භාවනා කරන මම මට ඔබ වහන්සේගේ වැඩිපුර උපදෙස් පතමි. මම රැස් කළ සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් කරමි. උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා. ශක්මණ පටන් ගන්න එක හරි හොඳ සුබ ලකුණක්. මොකද දුර ගමනක් යන්න අත්‍යවශ්‍ය පුහුණුව ශක්මණේ තමයි ලැබෙන්නේ කියලා තියෙනවා. ඒ ශරීරය ඇට ටික මෙහෙම හේතු කරලා මේ විලුඹට ඇන්නොත් ඒ විලුඹ එන බලය වලලු කරට සම්ප්‍රේෂණය වෙනවා වලලු කර ධනියට සම්ප්‍රේෂණය කරනවා ධනිය උකුලට සම්ප්‍රේෂණය කරනවා උකුල දිගේ ඇට කොඳු ඇට පෙලක් දිගේ ගිහලා ඇට්ලස් කශේරුකාව දක්වම පොඩි හෙල්ලීමක් දෙනවා හරියට කෝච්චියක් පෙල ගහලා පිටිපස්සෙන් ගල එන්ජින් එක අනපුවාට පස්සේ පෙට්ටියෙන් පෙට්ටිය පෙට්ටියෙන් පෙට්ටිය ෂන්ට් වෙලා දඩ දඩ දඩ ගහලා යනවා වගේ. ඉතින් මේ වදින හැම වෙලාවකම හැම සෛල් එකටම පණිවිඩයක් කරනවා මම මැරෙලා නැහැ කියලා. ක්‍රියාකාරය හැම වෙලාවකම මැරෙලා නැති බවට, නිින්ද කියලා නැති බවට, සතියෙන් ඉන්න බවට, සීන නැතිලා නැති බවට පණිවිඩයක් යනවා. ඉතින් ඒක සතිමත් නැති වුණත් වෙනවා, සතිමත් වුණත් වෙනවා. සතිමත් වෙච්ච එක නදන්නෝ හැම වෙලාවෙම Tamange අවධානය මේ මැරෙලා නැති බවට යනවනම් ඒක මරණානුස්සති භාවනාවක් වෙනවා. ඒකට එයා අකුසල් කරනවට වැඩිය හිත සාධාරණ අරමුණක තියානිනවා. ඉතින් මේ ඇවිදින වෙලාවේදී මේ වෙන තට්ටුවත් ඒ තට්ටුව නිසා පණත් ඒ නිසා නැවත නැවතත් ඇට ශක්තිමත් වීමත් අජටවකාශයේදී වෙන්නේ නැහැ කියනවා. අජටවකාශය යානේ ඉන්න කෙනා ඉඳගෙන ඉන්නේ. මාධ්‍යයක් හිටියොත් ගුරුත්වාකර්ෂණ නැත්නම්ක මාධ්‍යයක් හිටියොත් ඇවිදින්නේ නැතුව ඇටෝල කැල්සියම් ශක්තිය 100ට එකක් අඩු වෙනවා. මාස දෙකක් හිටියොත් 100ට දෙකක් අඩු වෙනවා. ඊට පස්සේ ගණන් කරලා තියෙන මෙච්චර කාලයක් ඉඳලා ලංකා පොළොවට ආවොත් ඇවිල්ලා හිටගන්න කිව්වොත් කඩා වැටෙයි කියලා. ඒ ඇට හැම වෙලාවෙම හයි වෙන්න නම් ඇට නිතරම ක්‍රියා කරන්න ඕනේ. ක්‍රියා කරන බව මොළයට පණිවිඩය යන්න ඕනේ. ඒක තමයි කැල්සියම් තැම්පත් වීම වෙන්නේ. ඉතින් ඒක උනේ නැත්තම් ඒ වෙලාවේදී මේක අර ප්‍රතිසංස්කරණ වැඩ නතරලා යනවා. ඉතින් ඒ නිසා මේක ඇවිදිනකොට අපි කරන්නේ මොළයටයි මනසටයි කයටයි පණිවිඩයක් දෙනවා. මේ මැෂින් එක නිතරම ග්‍රීස් කරලා අලුත් කරලා වතුර දාලා තෙල් දාලා හදලා තියාගන්න කියලා. වැඩ ගත්තේ නැත්නම් ඒක එහෙම මලකට ගන්නවා. අපි පැත්ත වැටලා හිටියොත් පුදුමාකාර විදිහට ඇටසැකිලි සවුත් වෙනවා. නියුමෝනියාවට යනවා. මූත්‍රා රෝග එනවා. ඒ නිසා මේ ක්‍රියාශක්තිය නැති කරගත්තොත් ඉතින් ඊට පස්සේ ඉතින් අර මැෂින් එක වැඩ කෙරුවේ නැත්නම් මලකඩ කන වැඩේ වෙන්නේ. ඉතින් ඒ නිසා සක්මන් කරනකොට ඒ හැම හන්දියකම මෑන් බෝන් මැරෝ තැම්පත් වෙනවා. ඇටේ හොඳට ශක්තිමත් වෙනවා. ඉතින් ඒකයි සරුවචනන්සේ හැමදාම විනා කිලෝමීටර් 12ක් 15ක් පයින් ඇවිදිනවා. කවදාකවත් අවුරුදු 45 ඇතුළත සරිපු දවච්ච කළා නැහැ. ඉතින් හැම වෙලාවෙම මහ පොළොත් එක්ක ඉන්නේ. මේ රජ කුමාරයෙක්. යුවරජ කෙනෙක්. ඉඳලා තියෙන හිඟන්නේක් වාගේ. මොන තරම් ප්‍රෙස්ටිජ් එකක්ද මොන තරම් විභූතියක්ද? දන්නවා මට ඕන මට රජගෙදර ඉන්නත් පුළුවන් මට ඊට වඩා හරි වටිනවා මේ පොළේ ජීවත් වෙන එක. මොකද රජ වුණා නම් රාජනීති හැටියට සිංහාසනෙන් නගින්න ඕනේ අර රාජකීය ඇඳුම් අඳින්නේ මල වාතය අපවක මට ඉස්ලාම් දවසේ මට මතකයි මේ මේ උපසම්පදා උත්සවයට ගිහිල්ලා ඒ හාමුදුරුවන්ට මේ වාසල නාගේ ඇඳුම ඇඳුවා උඩරට ඇඳුම් අඳිනවා කියලා තියෙන නිලමේ ඇඳුම කියලා තියෙන ඉතින් මම මේ මෙතන පොඩි කොල්ල මං හිටගෙන ඉන්නකොට මට පුදුම අප්පිරියාවක් ඇති වුණා මේ ඊයේ හිටිය හාමුදුරුවෝ දැන් උපසම්පදා වෙන්න ඉස්සලා රජ ඇඳුම් අඳලා මල හොන්තුන්නේ කට දඬු බෙරේ ගැට ගැහුවා වගේ. හැරෙන්නත් බෑ කරන්නත් බෑ කොට දෙකක් ගැට ගහලා මෙහෙන් කිරිච්චියක් ගහලා මල විකාර යන්නේ. ඇඳුන් නැතු ඉන්නකොට එහෙන ජොලිනේ. එළුවෙන් ඉන්නකොට ඕගොල්ලන්ට නිය මතක නැතිලා වගේ හරියට ටිකක් hina වෙයි. උද ප්‍රകൃති ඒකයි. මේ ඇඳගත්තට පස්සේ ස්ටෑන්ඩින් ඔන් සෙරමොනිස් මොන මල හොන්තුවක්ද? පැවිද්දත් අද විනාශ කරගෙන තියෙන්නේ. කොයි වෙලාවෙ සෙරමනීස්. මට නම් මල වාතේ. ඔය පැත්තකල නිකන් ඉන්න කියලා අර ගහ කොටේන රිලෙව ගස් කෙඩියක් කරනවා වගේ ඉන්න තියෙන කොච්චර දෙවිද. ඉතින් ඒ හැම වෙලාවෙදීම මේ ශරීරයේ මම පණ තියෙනවා මට නිින්ද ගිහලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ කියලා දන්න ඔය තුන දන්නවන්නේ නිවන් දැකලා. ඔය තුන දන්නවනේ නිතරම ඔච්චරයි නිවන කියන්නේ. ඔයින් පිට දන්න හැම දෙම කක්කා. මේකයි බුද්ධ ජාන්ති කියන්නේ යතෝ නිදානම් පුරිසම් පංච සංඥා සංකා සමුදාචරන්ති එත්ත චේ නත්ති අ비වදිතබ්බං අ비නන්දිතබ්බං උජ්ජෝසේතබ්බං ඔය දැන්න දේෙන් පිට මොනවත් අභිනන්දනය කරන්න එපා අ비වදනය කරන්නත් එපා ඔය රිංග ගන්නත් එපා උඹ නැවත වරෙන් ඇවිල්ලා බලපන් පණ තියනවාද නිින්ද ගිල්ල නැද්ද සතිය තියනවාද මම මැරෙලා නෑ මට නිින්ද ගිල්ල නෑ මට ක්ලාන්ත වෙලා නෑ ওই ටික දන්නවනම් 100 100ක් ලකුණු ඒ නිසා සක්මන් කරන වෙලාවදී ඒ වෙන දේවල් මේ ශරීර යන්ත්‍රයෙන් නඩත්තු කරන්න අත්‍යවශ්‍ය දෙයක්. ඒකයි මම ගරු කරන්නේ අනිකු ශාස්ත්‍රුණාංශල මේක භාවනාවේදී ආධ්‍යාත්මික මාර්ගය දැකලා නැහැ, පෙන්නලා නැහැ, ක්‍රියාකාරකම් පෙන්නලා නැහැ. ඉඳගෙන ඇද්දක වහන ඉඳගෙන ඒක තමයි භාවනා කියලා ලාංකිකයක් දන්නේ. ඒක පටලවිලා. ඒ නිසා සක්මන යන එක බාධාවක් නෙවෙයි. අනිවාර්යයෙන්ම දුර ගමනකට යන්න ලෑස්තියක් කියලා හිතාගෙන සතුටින් කරමු. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ පුංචි ළමයින් ඇරුණාම අනිත් නාකියාගේ එච්චර ප්‍රතිචාරයක් නැහැ අද. මම හරිම සන්තෝසයි. මේ නාකිලම් පොඩි ළමයි ලියපුවා ගෙනාවද? අර පොඩි උන් ලිව්වා උඩ මේ කොළ ගොඩක්. ඒ ඒ ෆීඩ්බැක් හම්බෙලා තියෙනවා. ඊ මහත්තයර දෙන්න ඕනේ අම්මාට කියේ ඔබ බඩු ඔක්කොම. මේ මහත්තයත් එක්ක ඇදගෙන එන්නකො පුළුවන් නෑ ඇතුළට. හරි ඔය දෙන්න කතා කරන පොඩි උන් කතා කරනවද? ආ තියෙනවා විනාඩි 5ක් විතර වගේ. හරි අප් අපි සතිපාසල කරා පොඩි උන් අපි ඒකල කිව්ව පොඩි කට්ටියට ලියන්න කියලා. මේ මේ නාගින්න ටොපි දීපහම බයිනෝ හැදිය බලිය හැදලා කියලා. ඩයබටිස් කියලා. <laughs> නායකත්වයට දෙනවන දෙන්න ඕන මොන හරි ඔය මේ වැඩි සීනි නැති මොකක් හරි එකක් දීලා මම කෙරුවා මේ කළු මේ කඩුවෙල කඩුවෙල කෙරුවට පස්සේ ගෑල්ලම කැවිලා මට කියනවා ගෑල්ලම කියන්නේ ඉතින් කෙල්ලෝ හරි කැමති ගෑල්ලමයි කියලා කියනට බෑ ආච්චම්ම කෙනේ ඒ මේ ගෑවිලා කියනවා අපේ තාත්තා කෙදෙන මාස්මිලස් කම්පැනික්ලු කරන්නේ අදලු මාස්මිලස් වල රස දැනගත්තේ එද දුන්නේ මේ ගේම් එකට දුන්නේ මාස්මිලස් එකක් ස්වාමීන් වහන්සේ අපේ දාත්ත මාස්මෙලස් කම්පැනියක් කරන අද තමයි මම කො ඊට පස්සේ සතිපාසලේ මයින්ඩ්ෆුල් ගේම් වලට මාස්මෙලස් නිකන් දීපන් කියලා. අද තමයි දාහන තිබ්බ මිනිසුන්ට පින් සිද්ධ වෙන්නේ. ඇයි මේක මේ කිඹුරු කිරිමැටි කිල්න වගේ ගහගෙන ගහගෙන යනවා තුන දෙක එක කල්පනා කරුවා කල්පනා කරුවා ගැහුවා කොන්ක්‍රීට් ඒකනේ කරන්නේ. මේ බිල්ඩින් හදලා තිනවා වගේ. ගල් තුනයි වැලි දෙකයි සිවෙන් දෙකයි. ගල් තුනයි වැලි දෙකයි සිවෙන් දෙකයි. කලවම් වල කාලා ඉවරලා ඊට පස්සේ කඹරන්න යනවා. වහාම කඹරනවා කියලා කණ්ඩවත් වෙලා ගන්න. ඇයි කියනවනේ කිසි රසක් නැහැ කියලා ඊට පස්සේ. කන ඉතින් ගෙදර ගෑනට බයිනවා. කෑම හොඳ නැහැ කියලා. කන්නේ කොහෙද මුන් කනව නෙවෙයිනේ. කිඹුල කිරිමැටි කියනවා වගේ ගිලගෙන ගිලගෙන ගිලගෙන යනවා. ඉතින් නතරලා කිව්වොත් මේකේ රස බලපං, ගඳ බලපං බලපං පුදුම රසක් තියෙන්නේ. හොඳට හිටියොත් කරනවා නරක වුණොත් කරන්නේ හරි අපි කතා කරමු. Venerable Thera, Telvan Sanai. It's my working experience. I stand on one part of my rope man and start to work two, three times. Then I start, stand on other end of my path and check my body two, three times. After checking, After checking my body, I start to work. I felt my legs were rising up, moving forward and keeping down. If I am keeping my left leg, I recognized left leg. If I am keeping my right leg, I recognized it as right leg. When I am turning, first I keep my left leg, right leg, again left leg, right leg. After working like 10 times on my path by uh, by recognizing I felt like I am still going on left up and down. Then I tried to concentrate on it. It was there till my next turn of my path and it vanished. I slowly again concentrate on my feet. Again by recognizing as before. I felt the body weight shifting left to right, but not the same weight left to other feet of mine. I can hear sounds and I know it's sound, like water sound. I got felt and I know it's a thought. I got felt thought and I know it's a thought. I can feel pain and I know it's a pain and concentrated on pain. Sometimes the pain become more and more, sometimes the pain become less and vanish. Venerable Thera, please give me valuable advice to improve my meditation. Oh, okay. At the beginning, when you are sitting and checking your body, you say you check it. But what did you feel? Not included in the report. When compared to the walking, when you at the beginning, when you stand still and check, what did you feel? I felt my feet were touching on the floor, uh, legs were slightly bended, and uh, my backbone, uh, my body till head, they were straight and my eyes were closed. So that's the most important part you have not included into the test, into the report. By anything you do, anything you experience, that is the sap, that is the essence, that is the juice of the report. That must go to the report. What you did, what did you expect is okay. But what did you feel, what did you experience is the happy part. Okay, we are going to the sitting. Charan Sannai, Venerable Thero, on sitting meditation today I changed my posture to different ways so that I could do more meditation. So first I sat on Baddhaparyanka in different way and closed my eyes and checked my body only one time. So I felt my feet were bended uh, front in crossway and uh, my backbone was straight, my eyes were closed, uh, face into the Buddha statue. Then I tried to concentrate on my breath, so I uh, automatically I felt the breath. So uh, when I'm taking breath in, I, I know that it's breathe in and I recognize Aspasa. When I uh, when the breath went out, I know the breath went out and I recognize pas, Praspasa. Then um, and also I uh, my feet were also paining near uh, near my feet, so I was trying to look at mm, the pain, but it became more and more. So I didn't try to concentrate on the pain. Then I tried to concentrate on my breath, breath without disturbance. Um, after 15 um, times ta- uh, inhaling and exhaling, the pain vanished automatically. So uh, I did my meditation without disturbance around uh, 20 minutes, 20 25 minutes. So yeah. throughout were you in cross legged full full lotus? So the Nangi can't do it because Nangi is too fat. Can you? Full lotus? So the fat people, very difficult. If you are thin, easy to do it. But even fat people can do. Iyengar is a very fat person. He is doing athletics yoga. He is doing with uh, kind of very fast. Okay, good. So continue the kind of these kind of changes and day by day you are trying with your body you can you are be friendly with your body try your all possible ways good sitting meditation vegetable taro when i am doing sitting meditation first i sit on the pillow then i close my eyes i felt my eyes were closed my neck was straight my neck was straight then I felt long and short breaths going and coming. In long breath it was hot and some long breath it was cold. In short breath in short breath some were cold and some were hot. I felt the breath in I felt the breath in my upper lip and when the breath is going inside I felt it on my inside the nose. And I continued my meditation. May I uh, for 20 minutes. Venerable Thero, please give me your valuable advice to improve my meditation. So is it uh, increasing when compared to yesterday? Time increasing? and meditation, mindfulness increasing, you feel, or oh, it's the same like yesterday? Same like yesterday. What is? What are the improvements? I was feeling some pains and some of the disturbance yesterday, but today there was no pain and no disturbance. But will, will you be a disturbance, your mother? Sometimes. That also must be reduced. Of course, mother must take reduce, no? You must make trouble, but mother must mother must not take it as a disturbance. That is the only way sort out, way you can sort it out, not other way. Okay, rest of the word. Welcome meditation. Variable tarot. When I am doing working meditation, first I took a suitable place and sat over there. Then I closed my eyes. Then, then I thought I am here now. Then I opened my eyes and start to work. Then when I, then I felt the roughness of the rock mat and in the tile it was cold. When I'm turning, first I kept my right leg, then I kept my left leg, again my right leg, then again my left leg. Then again I went to the corner of the rope mat, again, again I kept my right leg, then again I kept my left leg. Then again I kept my right leg, left leg. Like that I done. Then I then I could work thirty times without no disturbance. Then I hear some sounds and thoughts, but there was no disturbance. And I continued my meditation for five minutes without no disturbance. Venerable Thero, please give me your valuable advice to improve my meditation. So today it has gone up to 30. Yesterday it was 20. So day by day, if it is increasing, you be more time with the walking. So you have a lot of chance, chances to learn more detail. So first increase the number of steps and then learn very closely. Of course, it is naturally happening. So you have to make sure day by day increasing few steps each day. May I dedicate many merits to Venerable Thero as soon as get the Nibbana. Sadhu, sadhu, sadhu. Venerable Thero, um, thank you for taking our Satipasa class and I hope also, I hope also tomorrow you will conduct this thing. Uh, may I dedicate my merits to Venerable Thero as soon as get the Nibbana. So you have to you have to work like a facilitator. You have to work like an ambassador to teach other children. Otherwise, I can't come daily. So someone has to teach others. We call facilitators, helpers, and ambassadors. So it must be a contagious one person and then spreading like uh, everywhere. So we got some feedbacks. I will take few minutes for the last one hour. I prefer sitting meditation and like concentration on my breath, repeating on myself in and out. Yesterday I took part on the session we had and also practice at home. Personally, I think that mindfulness can possibly affect me in a numerous ways and I intend to do it before I study at home. Humbly, thank you Venerable Dhammajiva Thero and promise that I practice, uh, the, do in the, uh, maybe do at home. And it's a long report. Being mindfulness is con uh, concentration on one thing without thinking of anything else. Example, walking, sitting and eating mindfully, I enjoyed them very much and I am happy I came here because we have the chance to get enlightened. So one hour meditation, children. Learning to be mindful has made me more concerned about the surrounding. I find walking meditation easier because sometimes I find sitting in a place difficult. Monk, you have taught us how to be mindful. I like to be walking meditation. Today you taught us uh, to think now. Not in the past, not in the future, now. So thank you very much for teaching us how to be mindful. You place each step, whether it is left or right. Mindfulness is growing practice and has uh, foundation foundation growing rapidly specifically during its peak during the year 2016 it is more likely considered as a tool to prevent problems and is acted as a non-religious technique to help the next generation of children more healthy and aware of the surrounding they live. So children catch it very, very fast. So if you can uh, take one hour a month, one hour a week, definitely they will be your teacher. So I am sorry, no one is taking initiative. Last time I came here and uh, started. So this time just uh, Prashanta is making excuses. This and that. I am not waiting for excuses. I, I need work. I need work. It's a, it's a matter of amma, mothers. You have to take care. You have to come and teach children with your experience and appear like boring, but you know you don't know, you can't believe the way they are catching. So fast. And uh, one day we went with the Hishan and it's a new school hundreds of school children. We of course went uh, few facilitators. At the beginning they are shouting, jumping, running everywhere. Soon after walking five minutes, everyone is walking. And the chief monk came and told, you see, one day it's uh, unimaginable the way they get absorbed into the walking meditation. And the next day, you have to teach only 50% of it. Next day, only 25%, they start doing. So therefore, parents are so lazy, so lazy bones. And ultimately you complain children are going wrong. You bloody fools, utter fools, being such a tool, free of charge, everywhere. I will never allow you to make excuses. මේ මේක කියවන්න තියෙනවා මම හෙට කියවනවා. මේ බලංගොඩ ළමයාගේ ලියුම ඒ ළමයා දැන් හරි ප්‍රසිද්ධ වෙලා ඉන්නවා. දෙවෙනි ලියුමත් වෙලා තියෙනවා. ඉතින් අපි පටන් ගන්නකොට නම් ඇත්තටම පැය කාලක් පමා වුණා. දැන් පැයක් සම්පූර්ණ වෙලා තියෙනවා අපේ කාලේ. ඒ නිසා අපි මෙතනින් නැතර කරනවා. එතකොට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තිරුවන් සරණයි මම හයියෙන් බැන්නට ගණන් ගන්න එපා. ඒ හැටි මගේ. සම්නසී දේශනා පිළිබඳ ධර්ම කාරණා තුන පස්සේ අහනවාද? දේශනාව ගැන ධර්ම කාරණාවක් මතු කරන්න තියෙන ප්‍රශ්නයක් විදිහට දැන් බෑ දැන් අපි ඒක දාමු මේ හෙට ධර්ම සාකච්ඡාව කලින් අපීල් කරලා තිබ්බනම් නඩුව ගන්නවා මේ ඉන්න කට්ටියගේ මම අහන්න කැමතියි අපි ළඟ මේ සතිපාසල සඳහා හදපු වීඩියෝ ක්ලිප්ස් එනවා ඒ වීඩියෝ ක්ලිප්ස් හරිම කන්වින්සිං I think eh, පොඩ්ඩලමින් අපි එකෙන් තමයි දැපෙන දමා ගන්නේ ඉතින් ඒ නිසා කැමැතිද දත් මදින හැටි බලන්න, කැමැතිද කැම කන හැටි බලන්න, කැමැතිද නාන හැටි, කැමැතිද යෝග ව්‍යායාම කරන හැටි, සතියෙන් කරන හැටි බලන්න. අපිට පුළුවන් ද ස්ක්‍රීන් එක මෙතෙන්ට දාගන්න. ටීවී ස්ක්‍රීන් එක. අද උදේ කිරුවා වගේ. කවුද ඒක කිරුවේ උදේ හැදුවේ කවුද උඩට අරන් ගිහලා හදාගත්තේ? ඉතින් ඒ කියන්නේ මං ඉන්නේ එතන කාමරේ තියෙන ස්ක්‍රීන් එකක් ඒක අර 32 size එක විතර එකක්. මෙතන තියාගත්තොත් මං හිතන්නේ බලන්න පුළුවන් කියලා කාටත්. සමහරවිට ලැප්ටොප් එකේ ප්‍රොජෙක්ටර් එකට ගත්තොත් ප්ලීස් අපිට ප්‍රොජෙක්ට් එක ගේන්න පුළුවන්. ඔය ඒකේ මොකද්ද වෙන අවුලක් තියෙනවා. බෑ ඒ කියන්නේ USB එක වදින්නේ මේක දැන් කරපු එක දෙසරයක් කරලා තිනවා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් දැන් සක්මන් කරලා අවිල්ලා හතරේ පරියන්ක පටියංග පටන් ගන්න ඉස්සෙල්ලා තුනේනේ කඩියන්ගේ පටන් ගන්න ඉස්සෙල්ලා වීඩියෝ ක්ලිප්ස් දෙක තුනක් බලනවා. ඊට පස්සේ බණෙන් පස්සෙත් දෙක තුනක් බලනවා. බලනකොට අඩු ගානේ මේ ටික තිරියන් වෙලා එයි කියලා හිතෙනවා මට. ওই නාග වෙන රේට් එක පහුවෙලා. නැත්තම් නිකන් ඔය නිකන් මේ මේ මේ කියන්න තියෙන කැහිබෙල්ලෝ වගේ අර සීතල වෙලා එහෙ ඉන්නවා අර පොඩි උන් දිහා බල්ලා එනකොට නිකන් නාකි බලනකොට අමුතුයි. මේ කවුද ප්‍රශාන්ත අපිට පුළුවන් ද වීඩියෝ ටික බලන්න මෙතන අරගෙනක් තියෙනවා. අතර ඔව් දැන් මේ විදිහටම වාඩි වෙන්න ඇරලා අපි අතන වගේ තිබ්බොත් ඇති සද්දේ ඇති. සද්ද මත නම් මයික් එක පොඩ්ඩක් තිබ්බම ගන්න පුළුවන්. එතකොට අපි එතකොට නෑ දැන් දැන් හරි ගස්සන්න අපි දැන් 2:10 වෙලාව 3ට අපි එනවා මෙතන සිටින් එකට. ආපුවාම වීඩියෝ ක්ලිප් එකක් දැක් බල්ලා තමයි සිටින් කරන්නේ. එතකොට පැයක් තියෙනවා විනාඩි 50ක් තියෙනවා ඔයගොල්ලන්ට මේ මේක මේක හරි ගැස ගන්න. එහෙනම් සීල දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.